ඒ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරන්නට පිනතුනේ අපි රූපකාණ්ඩයේ අභිධර්ම පිටකේ රූපකාණ්ඩයට අදාළව සාකච්ඡා කරගෙන ඇවිල්ලා ඊට පසුව ඒ මාතිකා ටික අවසන් කළයින් පසුව ප්‍රතිපදාවට බොහොම සමීපතාවයක් දක්වන නැතිනම් අපි රූපකාණ්ඩයේ තුල බොහෝ උද්ෘතයන් ලබාගත්ත ඒ වගේම බොහෝ කරුණු විග්‍රහ කිරීමට භාවිත කරපු ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ඒ මුල ඉඳන් කරුණු කාරණා කී ටිකක් සාකච්ඡා කරමු කියන අදහසින් අපි කතා කළා. පහුගිය වාරේ දේශනාව තුළ අපි සුතමේ ඥානය පිළිබඳව සෝතවධානයේ පඤ්ඤා සුතමේ ඥානය ගැන කතා කළා සාකච්ඡා කළා. එතකොට මේ සුතමේ ඥානය පිළිබඳව කතා කරනකොට පළවෙනිම දේ හැටියට කතා කළා අභිඤ්ඤේය ධර්මයන් නැතිනම් නුවණින් දත යුතු ධර්මයන් පිළිබඳව නුවණින් දැන ගැනීම එන කාරණාවට ඉස්සෙල්ලාම අහලා ඒ පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව නුවණක් ඇති කර ගැනීමට අයත් වෙන කරුණක් තමයි අභිඤ්ඤේය ධර්මයන් කියලා කියන්නේ. එතකොට ඒක පරතෝගෝ සප්‍රත්‍යයෙන් අපි අහලා අභිඤ්ඤේය ධර්මයන් කුමක්ද? ඒ ධර්මයන් කෙසේ පිරිසිඳ දැක්ක යුතුද කියන කාරණාව පිළිබඳව අපි අහලා අවබෝධයක් පළමුව අපිට ඇති වෙන්නට අවශ්‍යයි. ඒ නිසා සුතමේ ඥානය කියලා ඒ කාරණාවත්ටි දැක්වුවා අභිඤ්ඤීය ධර්මයන් අභිඤ්ඤීය ධර්මයන් හැටියට අහලා දැනගන්නා වූ නුවණට කිව්ව සුතමේ ඥානය කියලා. ඊට පස්සේ අපි මේ මාත්‍රිකාව බෙදුවා කවර ධර්මයන්ද අභිඤ්ඤීය වෙන්නේ කියලා. අභිඤ්ඤීය ධර්මයන්ගේ පළවෙනි කාරණාව හැටියට අපි විග්‍රහ කරගත්තා සබ්බේ සත්තා ආහාරට්ටිකා කියන කාරණය සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ කාරණාව අපි කතා කළා. එතකොට එතනදී මූලික ලෙසම මතක් කළා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියනකොට සියලු සත්වයෝ කියන එක වචනේ මෙතන යෙදුවට මෙතන මූලික අභිප්‍රේතාර්ථය නැතිනම් මතු කර යුතු මතු කරගත යුතු අර්ථයේ භවටපත් වෙන්නේ සියලු සංඛාර කියන එක ප්‍රඥප්තිමය වශයෙන් සත්වයේ කියන සංඥාව තුළ ඉඳලා ප්‍රඥප්තිය තුළ ඉඳලා කතා කළාට එතන ධර්මතාවයට තමයි මූලිකත්වයේ දිය යුතු වෙන්නේ කියන එක අපි කතා කළා සුඛාවබෝධය සඳහා සියලු සත්වයන් කියන ගණයෙන් කතා කළාට එතන සත්‍යයන් කියන එකෙන් අදහස් කළේ සංඛාරයයි. සංඛාරයෙන් තොරව ආහාරයෙන් යැපෙන සත්වය පණවන්න පුළුවන් කමක් නැති නැති නිසාම මෙතන සංඛාර කියලා කියනකොට සත්ව කියනකොට සංඛාර කියන වචනේ තුලින් අපි ඒක එතනත් අවබෝධයක් ඇති කරගත යුතුයි කියන එක පිළිබඳව මතක් කළා. ඊට පස්සේ අපි අපි ඉන්න භූමිය තුල අද ප්‍රතිපදාවට සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන කාරණාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරනකොට මූලික වශයෙන්ම අපිට අද දවසේ මාර්ගයේ වැඩිම සඳහා මේ කාරණාව උපනිශ්‍රේ වෙන්නේ උපකාර කරන ආකාරය ගැන කතා කරන්නට ගිහිල්ලා තමයි අපි සතර ආහාරයන් අරගෙන සතර ආහාරයන්ගේ කබලින්කාර ආහාරය පිළිබඳව විග්‍රහයක් කරන්නට යෙදුනේ. එතනදී අපි කබලින්කාර ආහාරය ගැනයි කතා කරමින් සාකච්ඡා කරමින් හිටියේ. කබලින්කාර ආහාරය කියනකොට අපි මතක් කළා ඕජට්ඨමකං රූපකලාපං ආහාරතිටි ආහාරෝ මේ ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප ගෙනත් දෙන නිසා පමුණවන නිසා ආහාරය කියලා කියනවා. ඊට අමතරව යම් යම් ඵලයක් ගෙනල්ලා දෙන ඕනම වස්තුවකට කියනවා ඒ ඵලයට ආහාරයේ බවට පත් වෙන නිසා ඒ හැම දෙයක්ම ආහාර කියන සංඥාව යටතේ ආහාරය කියන නාමයේ යටතේ සාකච්ඡා කරනවා. කබලින්කාර ආහාරය ආහාර ප්‍රත්‍යක් විදිහට ගන්නෙ ආහාරයෙන් ආහාරය කියලා කතා කරන්නේ කබලින්කාර ආහාරය හැම වෙලාවකදීම රූපය අසුරු කිරීම සඳහා රූපේ පහළ කිරීම සඳහා උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රසාද රූපාදී රූප කලාපයන් හැදීම පිණිස සකස් කිරීම පිණිස අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමෙහි ශක්්‍යතාවයක් තියෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරයට. කබලින්කාර ආහාරය අපි කලින් කතා කළා වගේම මේ ලක්ෂණය තමයි වස්තුව විදිහට අපි කන බත්පාන් කව්පි මුංගට කියන දේ තුලින් අපි දැක්කට මේ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙනත් දෙන සුකුම සහගත ආහාරමය මට්ටම තමයි මෙතනින් කබලින්කාර ආහාරය හැටියට ගණන් ගන්නේ ගන්නේ එතකොට මේ කබලින්කාර ආහාරය කියන කාරණාව තුළ අවබෝධ කිරීම තුළ අපිට කායානුපස්සනාව ඇති විය යුතුයි නැතිනම් කායානුපස්සනාව වඩන කෙනාටත් කබලින්කාර ආහාරය පිරිසිදු දකිය යුතුයි කබලින්කාර ආහාරය යමෙක් පිරිසිදු දකිනවා නම් ඔහුට කායානුපස්සනාව වැඩි යුතුයි කියන කාරණාවත් අපි කතා කළා කුමක් නිසාද යම් කිසි කෙනෙක් කබලින්කාර ආහාරය පිළිබඳව යථාබෝධයක් කරනවා නම් අවබෝධයක් කරනවා නම් අභිඤ්ඤය වෙනවා නම් ඒ ආහාරය පිළිබඳව ඔහු දැන ගැනීම තුළ ඔහුට අද පවතින සත්පුද්ගල ආත්ම සංඥාව දුරු වෙන්නට ඕනේ නැතිනම් රූපය පිළිබඳව පිරිසිදු දැකීමකට යන්නට අවශ්‍යයි කබලින්කාර ආහාරයේ පිරිසිදු දැකීමෙන් කබලින්කාර ආහාරයේ පිරිසිඳ නොදැකීම මත තමයි රූපය අනුව ගිහිල්ලා රූපය පිළිබඳව ආශ්‍රව කෙලෙස් ධර්මයන් ගොඩනගා ගන්න මට්ටම ඇති වෙන්නේ අපිට කබලින්කාර ආහාරයේ පිළිසිඳ නොදකින කම යම්කිසි විදිහකින් කබලින්කාර ආහාරය ආහාරයක් විදිහට අපි දැක්කනම් කබලින්කාර ආහාරයට අපි කෙනෙක් පුද්ගලයෙක් මිනිසෙක් සත්වයෙක් මමය කියලා රැවටෙන මට්ටමේ වැරදි සහගත සංකල්පනාවන් අවිද්‍යාව සහගත මානසික මට්ටමක් ඇති කරගන්නට යන්නේ නැහැ. ඒ නිසායි කායානුපස්සනාවේ තියෙන වැදගත්කම තියෙන්නේ මේ විදිහට අපි හොඳට බලනකොට අපිට හිතට කෙලෙස් ඇති වෙන්නේ ආත්ම සංඥාවක් සමගම එහෙමත් නැතිනම් නিত্য සංඥාවක් සමගම අපිට මේ නিত্য සහ ආත්ම සංඥාව හැම වෙලාවකදීම දැසගෙන සිටින්නේ මේ ධර්මතාවයන්ගේ තියෙන ප්‍රත්‍ය සමුප්පන්න බව ප්‍රත්‍යයෙන් හදලා දෙන බව ප්‍රත්‍යයෙන් උපදවපු ලක්ෂණය පිළිබඳව තියෙන අනවබෝධය නිසා යම් කිසි වෙලාවක අපිට මේ ධර්මයන් ප්‍රත්‍ය සමුප්පන්නයි කියලා තේරුණා නම් ප්‍රත්‍යයෙන් සකස් කළා ප්‍රත්‍යයෙන් හැදුවා කියන එක තේරුණා නම් ඒ වෙලාවේදී අපිට මේ ධර්මයන්ගේ නිත්‍ය සහ ආත්ම සංකල්පයන් දුර වෙනවා මොකද අපිට නුවණක් තියෙනවා එතකොට මේ ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගත්තා නම් මේ ප්‍රත්‍ය ධර්මතා නොලැබී යාමෙන් මේ ධර්මය මේ ඵලය නැති වෙනවා කියන එක පිළිබඳව අපේ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි ඒ දේ නিত্য ආත්ම වශයෙන් හසුරවන්නට නিত্য ආත්ම වශයෙන් ඒ දේවල් වල බැඳෙන්නට ඒ දේවල් ඇසුරු කරන්නට යන්නේ නැහැ. අද දවසේදී අපිට කෙලස් ඇති වෙලා තියෙන්නේ ආශ්‍රව ඇති වෙන්නේ පවතිනා වූ රූපයක් පිළිබඳව කතා කිරීමෙන් අපිට එතන ප්‍රත්‍ය සමුප්පන්න බවක් ප්‍රත්‍යයෙන් සකස් කරන ලද බවක් හසු වෙන්නේ නැහැ. හසු වෙන්නේම අපිට ප්‍රත්‍යයෙන් සකස් කරපු සකස් කරන ලද බව නෙමෙයි පුද්ගලයෙක් වූ රූප ධර්මතාවයක් බාහිර රූපයේ තුල පවතිනවා කියන මට්ටම තමයි අපිට හසු වෙන්නේ. එතකොට අනාත්ම ලක්ෂණයකින් හෙබි මේ කබලින්කාර ආහාර රූපයට අපි කෙනෙක් පුද්ගලයෙක් රස දෙයක් මිහිරි දෙයක් ඒ වගේම අල්ලන්නට පුළුවන් දෙයක් මේ විදිහට අපි සම්පූර්ණ මුලා වෙනවා නම් මේ මුලාවට හේතුව තමයි කබලින්කාර ආහාරයේ පිරිසිදු නොදැක්ම. යම්කිසි කෙනෙක් සියලු ආකාරයෙන් රූපේ කෙරෙහි රැවටිලා තියෙනවා නම් ඒ රූපේ කෙරෙහි රැවටීමට ඇති මූලිකම හේතුව තමයි කබලින්කාර ආහාරයේ පිරිසිදු නොදැක්ම කියන කාරණාව. මේ කබලින්කාර ආහාරය කියන එක මේ කතා කරන්නේ මේ කන බත්පාන් කව්පිමුන්නට කියන සීමාව තුළ ඉඳලම නෙමෙයි කියන එක මුලින්ම මතක් කළා. මොකද මේ කන බත්පාන් කවුපුණුන් යට කියන අපි ආහාර වශයෙන් ගන්න මේ ආහාර ද්‍රව්‍යත් ආහාර ගණයට අයිති නෑ කියනෝ නෙමෙයි. මේ අනාත්ම ආහාරය නිසා තමයි මේ කයේ සැකස්ම සිද්ධ වෙන්නේ. නිසා ඒ ද්‍රව්‍ය ආහාර කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී අපි කබලින්කාර ආහාරය පිරිසිඳ දැකීම තුළ සම්පූර්ණම රූපේ පිරිසිඳ දැකීම සිද්ධ වෙන විදිහට ආහාරයේ පිරිසිඳ දකින්නට අවශ්‍ය වෙනවා. රූපයේ පිරිසිඳ දකින විදිහට ආහාරයේ පිරිසිඳ නොදැක්කොත් මොකද වෙන්නේ අපිට? අපිට මේ රූපය සත්ත්ව පුද්ගල ආත්ම විදිහට අයිති කරගන්නකොට හසු වෙනකොට අපි සත්ත්ව පුද්ගල ආත්ම විදිහට අරගෙන තියෙන කුමක්ද? කබලින්කාර ආහාරය. අපි කන අනාත්ම වූ සත්පුද්ගල භාවයක් නොතිබුණු බත්පාං කව්පිමුන්නට කියන අනාත්ම ආහාර ද්‍රව්‍ය ටිකක් නිසා මේ ශරීරයේහි කෙස්ලොම් නියද සම්මස්නහරාදී අනාත්ම ලක්ෂණ ටිකක්ම හටගත්තා. මේ හටගත්ත මේ අනාත්ම ධර්මතාවයම අපි මම මගේ කියලා ගත්තට තව කෙනෙකුට සාධාරණව සාපේක්ෂව මේක රූපයක් අනාත්ම ධර්මයක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් මේ රූපයට පවතින බැරි දෙයක් ආහාර ප්‍රත්‍ය කිව්ව කියලා ආහාරයෙන් ආහාර දේ නැති වුණොත් මේ රූපය විනාශයටපත් වෙන දෙයක්. එතකොට සම්පූර්ණයෙන්ම ආහාරයේ මත යැපෙන මේ රූපය අපි මම මගේ කරගන්නවා කියන එකෙන් කියන්නේ අපි කබලින්කාර ආහාරය මම මගේ පුද්ගල ආත්ම භාව වශයෙන් ගත්ත කියන එක. එතකොට අපි දරුවට ආදරේ, දෙමව්පියන්ට ආදරේ මේ කතා කරන හැම තැනකදීම සිද්ධ වෙන කාරණේ තමයි මේ ආත්ම ලක්ෂණය මේ හැමතැනකටම බැස ගන්නවා රූපයේ යථාර්ථය නොදන්නා කම නිසා. ඒ නිසා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට අපිට ප්‍රඥාව වශයෙන් ඇති වෙන්නට ඕන කාරණාවක් ප්‍රත්‍ය සමුප්පන්න ලක්ෂණයක්. මේ දේ අපිට ඇති වෙලා තියෙන්නේ හැම වෙලාවකදීම ප්‍රත්‍ය සමුප්පන්න භාවයකින් මිසක වෙනත් දෙයක් නිසා නෙමෙයි. එතකොට කබලින්කාර ආහාරය ආහාර කෘත්‍යයක් සිදු කරනවා. කබලින්කාර ආහාරය ආහාර කෘත්‍යයක් සිදු කරනවා. කුමකින්ද ආහාර කෘත්‍ය සිදු කරන්නේ? කබලින්කාර ආහාරය හැම වෙලාවකදීම ආයතන ටික සකස් කරලා ආයතන ටික සකස් කිරීම තුළ එයා තමන්ගේ ඵලය ගෙනල්ලා දීලා තියෙනවා සලායතන නිර්මාණය කිරීම තුළ ආයතන ටික සකස් කිරීම තුළ ඔහුගේ ඵලය ගෙනත් දීලා තියෙනවා. එතකොට කබලින්කාර ආහාරය ආහාරයක් වුණා කුමක් කරන්නද? මේ ආයතන ටික සකස් කරලා විෂයක් ශේස්ත්‍රය හදලා දීම සඳහා කබලින්කාර ආහාරය ආහාරයක් වුණා. එතකොට මේ පිළිබඳව ආහාර සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. මේ අටකතාව තුලත් කබලින්කාර ආහාර බක්ඛානං සත්තානං රූපකායස්ස කබලින්කාරෝ ආහාරෝ නාමකායස්ස වේදනාදි වශයෙන් මේ කබලින්කාර ආහාර භක්ෂණය කරන මේ රූපකයට කබලින්කාර ආහාරයේ තමයි ප්‍රතිබවටපත් වෙන්නේ ඒ කබලින්කාර ආහාරය හැම වෙලාවකදීම ඕජට්ටමක රූපකලාප සකස් කිරීම තුළ මේ ආයතන ධර්මතා ටික හදලා දෙනවා ආයතනයන් සකස් කරනවා ප්‍රසාද රූප උපදවනවා මේ උපදවන ලද ආයතනයන් නිසා ඒ ආයතනයන්ට අරමුණු ගැටෙනකොට එතන ස්පර්ශ ආහාරය සකස් වෙනවා දෙවෙනි ආහාරය හැටියට අපිට ලැබෙන්නේ ස්පර්ශ ආහාරය. එතකොට කබලින්කාර ආහාරය ආහාරයක් වුණා. මොකටද? ස්පර්ශ ආහාරය සකස් කරලා දෙන්න. එතකොට කබලින්කාර ආහාරයෙන් නිෂ්පාදනය වුණේ හැදුනේ ස්පර්ශ ආහාරය හැබැයි ඍජුව නෙමෙයි කබලින්කාර ආහාරය අතරමැදියෙක් සහිතව උපකාර වුණා මේ ස්පර්ශ ආහාරය හදලා දෙන්න කුමක්ද අතරමැදිය මේ ආයතන ටික හදලා දෙන්න කබලින්කාර ආහාරය උපකාර කළා එතකොට මේ කබලින්කාර ආහාරය තුල ස්පර්ශ ආහාරය සකස් කරගත්තා එතකොට දෙවෙනි ආහාරයේ විදිහට අපිට ලැබෙනවා ස්පර්ශ ආහාරය ස්පර්ශය ආහාරයක් කොට දේශනා කරනවා ආයතන සකස් වුණාට පස්සේ සකස් වුණ ආයතනයන්ට අරමුණු ස්පර්ශ වෙනවා බාහිර රූපාදී ආරම්මණයන් ගැටෙනවා කියන එක සිද්ධ වෙන කාරණාවක් එතකොට ඒ ස්පර්ශයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා කුමක්ද කබලින්කාර ආහාරය ආහාර කෘත්‍ය කළා ස්පර්ශයේ සකස් කිරීම සඳහා ඍජුව නෙමෙයි අතරමැදියෙක් සහිතව සලායතන හදලා දුන්න සකස් වුණ ආයතනයන්ට බාහිර ආරම්මණයන් ස්පර්ශ වීම සිද්ධ වුණා. එතකොට මෙතන ස්පර්ශය කියන කාරණාව කොටස් දෙකට බෙදනවා. කොටස් දෙකට බෙදනවා කියලා කිව්වේ මේ පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියලා ස්පර්ශයේ ප්‍රධාන ලක්ෂණ කොටස් දෙකක් තියෙනවා. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ ඉන්ද්‍රියට නැතිනම් ආයතනයකට අරමුණක් ඍජුව ගැටෙන එකට කියනවා බාහිර රූපාදී ආරම්මණයක් ඇහැට පතිත වීමට කියනවා පටිඝ සම්පස්සේ කියලා. ඒ අරමුණ ඔසවා අරගෙන නාම ධර්මයන්ගේ ඇතිවෙන ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. එතකොට ස්පර්ශයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියලා අධිවචන සම්පස්සේ නාම ධර්මයන්ගේ ස්පර්ශය අර ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හමුවට පැමිණි ඇසට ගැටුණු රූපය පිළිබඳව මනෝමය වශයෙන් ඇති කරගන්න સિદ્ધාන්තයේදී ඇතිවෙන ස්පර්ශයක් නාම ධර්මතාවයන්ගේ ස්පර්ශයක් තියෙනවා නම් ඒ නාම ධර්මතාවයන්ගේ ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. ඊට පස්සේ මේ ස්පර්ශාහාරය හැම වෙලාවකදීම නිකන් තියෙන්නේ නැහැ හැම මොහොතකදීම ස්පර්ශයෙන් යුක්තවමයි ස්පර්ශාහාරයේ පැවැත්ම තියෙන්නේ ස්පර්ශාහාරයට උදාහරණ දක්වන්නේ උපමාවක් දක්වනවා හැම නැති එළදෙනක් වගේ කියලා හැම නැති එළදෙන වතුරට බැස්සත් වතුරේ ඉන්න සත්වයන්ගෙන් පීඩාවටපත් වෙනවා ඒ වගේම අහස ඇසුරු කොට සිටියත් අහස ඇසුරු කොට සිටින සත්වයන්ගෙන් පීඩාවටපත් වෙනවා. තැඹක් ඇසුරු කරගෙන හිටියත් ගහක් ඇසුරු කරගෙන හිටියත් ඒතන ඇසුරු කරගෙන ඉන්න සත්වයන්ගෙන් පීඩාවටපත් වෙනවා භූමිය ඇසුරු කරගෙන හිටියොත් භූමිය ඇසුරු කරගත්ත සත්වයන්ගෙන් පීඩාවටපත් වෙනවා ඒ විදිහටම මේ ස්පර්ශ ආහාරය හැම වෙලාවකදීම පිළීම් අර්ථයකින් යුක්තයි කුමක්ද ඒ ඒ ආයතනයන්ට ඒ ඒ ආරම්මණයන් ස්පර්ශ වෙන ස්වභාවයකින් යුක්තයි. හැම වෙලාවකදීම බිඳෙනවා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. චක්කු ප්‍රසාදය හැදුනොත් රූප රූප රූපේ පතිත වීමෙන්ම චක්කු ප්‍රසාදේ බිඳී යෑම සිද්ධ වෙනවා. සෝත ප්‍රසාදය හැදෙනකොට සෝත ප්‍රසාදේ බිඳී යෑම සිද්ධ වෙනවා. අපි කිව්වොත් ස්පර්ශ ආයතන 6ම හදනවා. හැබැයි 6ම බිඳනවා. අපි එකක් දැනගන්න පුළුවන් එක ආයතනයක් දැනගත්තට අර උපද්දපු අනික් සියලුම ස්පර්ශ ආයතනයන්ගේ ඒ ප්‍රසාද රූප මට්ටම බිඳිලා යන ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ ස්පර්ශය කියන කාරණය හැම නැති එළදෙනකට උපමා කරලා දක්වන්නේ හැම නැති එළදෙන හැමතැනකදීම පීඩාවටපත් වෙනවා වගේ හැමතැනකදීම අය අනුන්ගේ ගෝචරයේ බවට පත් වෙනවා වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් හැම වෙලාවකදීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන් ආයතනයට පතිත වෙනවා පතිත වෙනකොට මේ පටිඝ සම්පස්සය හට ගන්නවා ඒ තුළ අධිවචන සම්පස්සය ගොඩනගෙනවා ඒ නිසා මේ ස්පර්ශයත් ආහාරයක් කොට දක්වනවා ස්පර්ශය ආහාරයක් වෙන්නේ කුමකටද මනෝ සංචේතනාව ගොඩනගන්නට ස්පර්ශය ආහාරයක් වෙනවා නිකම්ම නෙමෙයි අතරමැදියෙක් සහිතව කුමක්ද අතරමැදි වේදනා සංඥා කියන මේ අතරමැදියා සහිතව ස්පර්ශ ආහාරය ආහාරයක් බවට පත් වෙනවා මනෝ සංචේතන ආහාරයට. එතකොට මේ වේදනා සංඥා දෙක තමයි උපදවන ඵලය මේ වේදනා සංඥා දෙක ප්‍රත්‍ය කරගෙන මනෝ සංචේතන ආහාරය උපදවනවා මනෝ සංචේතන ආහාරයෙන් ත්‍රිවිධ භවය සකස් කරලා දෙනවා හැම වෙලාවකදීම. මනෝ සංචේතනාව කියලා කියන්නේ කර්මය තව විදිහකින් කිව්වොත් ආයෝහණය රැස් කරගන්නකම සංඛාරය ඔය වගේ වචන වලින් අපිට නිර්වචනය කරන්න පුළුවන්කම තියෙනවා මනෝ සංචේතනාව කියන තැන. ඒතකොට මේ මනෝ සංචේතනා ආහාරය හැම වෙලාවකදීම ස්පර්ශ ආහාරයෙන් වේදනා සංඥා දෙක උපද්දවලා ගෙනල්ලා දෙන ටික අරඹයා හදාගන්න සකස් කරගන්න රැස් කර ගැනීමට කියනවා ත්‍රිවිධ භවයේ සකස් කර ගැනීමට මනෝ සංචේතනාහාරය කියලා කියනවා ඊට පස්සේ මනෝ සංචේතනාහාරයෙන් ත්‍රිවිධ භවය හදලා දුන්නාම මේ ටික ආහාර කරගෙන ප්‍රත්‍ය කරගෙන විඥාණය පටන් ගන්නවා විඥානයත් ආහාර ධර්මයක් එතකොට ඒකට කියනවා විඥාන ආහාරය කියලා මේ විඥාන ආහාරය නැවත රූපේ පැත්තටම පංච උපාදානස්කන්ධය සකස් කර ගැනීම තුළ රූපයේම ඇති බවට බාහිරටම නැඹුරු වෙන ලක්ෂණයකින් යුක්තයි. ඒ නිසා ඒ පැත්තටම නැඹුරු වෙනකොට විඥානාහාරයට කියනවා නැවත ආහාර කෘත්‍ය කරන විඥානයේ නිසා මේ නාම රූප ධර්මයන් සකස් කරන්නට නැවත විඥානයේ ආහාරයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට ආහාර චක්‍රයක් තියෙනවා. කබලින්කාර ආහාරය නිකම්ම මේ ශරීරයේ මේ කය සකස් කළේ නැහැ. ඒක විඥානයේ උපකාරය අරගෙනමයි රූප ධර්මතා ටික මේ විදිහට සකස් කළේ. ඊට පස්සේ මේ නාම රූප ධර්මතා ටික නිකන් හිටියේ නැහැ නාම රූප ධර්මතා ටික නිසා විඥාණයට මේ ටික ආහාර වුණා විඥාණයට ප්‍රත්‍ය වුණා විඥාණය නැවත නාම රූපයන්ට ප්‍රත්‍ය වුණා එතකොට නාම රූපපච්චය විඥානං විඥානපච්චය නාම රූපං කියලා මේ දෙපැත්තටම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීම කියන කාරණාව තියෙනවා. එක පැත්තකින් මේ ටික හේතු වෙලා මේක ප්‍රත්‍ය ධර්මයක් කරගෙන ඵලයක් උපදිනවා. ඒ උපද්දගත් ඵලය ප්‍රත්‍යක් කරගෙන නැවත තව ඵලයක් උපදිනවා. එතකොට මෙන්න මේ විදිහට ආහාර චක්‍රයාගේ පැවැත්මක් තියෙනවා ඕනෝන් විදිහට. සබ්බේ සත්තා ආහාරක්ඛිතිකා කියලා කියනකොට සියලුම සත්වෝ ප්‍රත්‍යයෙන් යැපෙනවා කියනකොට මෙන්න මේ සියලු ප්‍රත්‍ය ධර්මතා හේතුයි ඒ ඒ සත්වයන්ගේ ස්ථಿತಿ භාවයටත් ඒ වගේම යාපනයේ යැපීම කියන කාරණාවට ප්‍රත්‍ය ධර්මතා හේතුයි කියනකොට අසඤ්ඤ සත්වයෝ අනාහාරයි ආහාරයෙන් යැපෙන්නේ නැහැ නමුත් ඔවුන් එතන උපදින්නට ඔවුන්ට මේ ජීවිතයේදී සකස් කරගත්ත භවය එමත් නැතිනම් එතන ප්‍රතිසන්දි වශයෙන් යන්නට හේතු කරගත්ත කර්මය ධානයේ ඔවුන්ට ආහාරයක් බවට පත් වුණා ඔවුන්ට කර්මයේ බවට පත් වුණා ඒ නිසා ඔවුනුත් ප්‍රත්‍ය නිසා යැපෙන ප්‍රත්‍ය නිසා හැදුණු සත්වයේ කියන ගණයටම යනවා ඒ තැන ඉඳලා අනිකුත් සියලුම මානසික ලක්ෂණ වලින් යුක්ත හැම තැනකදීම දක්වන්නේ සත්‍ය ප්‍රත්‍ය හේතු කරගෙන ප්‍රත්‍යයෙන් යැපෙනවා කියන කාරණාව. එතනදී අපි දැක්කුවා මුලින්ම අදහසක් මේ සත්ත්ව කියන වචනයෙන් දක්වන්නේ එලි එලි දක්වන්නේ අවශ්‍යතාවයේ තියෙන්නේ සත්පුද්ගල භාවයකින් තොරව සංඛාරයාගේ පැවැත්ම කියන කාරණාව කියලා. මොකද හැම මොහොතකදීම අපි සකස් කරගන්නේ සංඛාරයක්. මේ ප්‍රත්‍යයෙන් සකස් කරගන්නේ සංඛාර ධර්මයක්. සංඛාරය ඇත්ත කරගත්ත කෙනාට සංඛාරය තුල කර්ම රැස් කරගන්න කෙනාට හැම වෙලාවකදීම රූපස්කන්ධය කියන මට්ටම නැතිනම් කබලින්කාර ආහාරය කියන මට්ටම නොපෙනියනවා. ඒ දේ පේන්නේ නැහැ. එතකොට යථාර්ථයේ ප්‍රත්‍ය ධර්මතාව ටික නොදන්න කම නිසා තමයි අද මේ ඇති කරගෙන තියෙන මානසික මට්ටම ඇති වෙලා තියෙන්නේ. ප්‍රත්‍ය ධර්මතාවයන් නොදන්නකම. ප්‍රත්‍ය ධර්මතාවයන් දැක්කහම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය උට පේන්නට ඕනේ. අපිට ප්‍රත්‍ය ධර්මතා ටික කතා කරනකොට දැන් ප්‍රත්‍ය ධර්මතා ඇහැ රූප දෙක හැදුනේ කොහොමද කියලා කෙනෙක් ඒක දැක්කනම් රූපේ පැත්ත පිරිසිඳ දකිනකොට මේ රූපයේ තියෙන හටගෙන නිරුද්ධ වෙන බව ඒ වගේම කබලින්කාර ආහාර ප්‍රත්‍ය ගොඩනැගුණු පැත්ත උහුට පේනවා නම් මේ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපයන් ගොඩනැගුණු හැටි ඔහු දකිනවා නම් මේ දකිනවා කියන්නේ මාංශ චක්ෂුෂයේ තුල ඔහු ඒක දකින්නට උත්සාහවත් වෙනවා කියන එක නෙමෙයි අභිඤ්ඤේය ධර්මයක් විදිහට ඔහු නුවණින් මේ පිළිබඳව අවබෝධයක් කරනවා නම් ඔහුට නුවණක් පවතිනවා මේ ප්‍රත්‍ය නිසා සකස් වන දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි කියන එක. එතකොට ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත ධර්මය අරඹයා අපිට කිසිසේත්ම පුද්ගල සංඥාවක් පවත්වන්න පුළුවන් කමක් නැහැ නේද කියන අවබෝධය ඔහුට ඒ තුළ ලැබෙනවා. ඒ අවබෝධයේ නැතිකම නිසා තමයි අපිට මුලින් මතක් කළා වගේ මේ නিত্য ආත්ම සංකල්පයන් අපිට දැසගෙන තියෙන්නේ. ඉතින් මේ කාරණාව අපිට ටිකක් සරලව කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතය තුළින් අපි දකින්න උත්සාහවත් වුණොත් අපිට ගෙවල් දොරවල් යාන වාහන අම්මා තාත්තා කියලා අපි අද භෞතික ලෝකයක් ඇසුරු කරන තැනක අපිට මේ රූපයේ පිරිසිඳ නොදන්නාකම මෙතන තියෙන්නේ කියන එක ඔබට රූපකාණ්ඩයේ කතා කළ නිසා ඒ කොටස ආවරණය වෙලා ඇති. එතකොට දැන් ඒ අනාත්ම වූ ධර්මතා ටිකක් ඇති තැනක අපි අම්මා තාත්තා දුව පුතා හදාගත්ත තැන තියෙන්නේ මේ ප්‍රත්‍ය සමුප්පන්න බව නොදන්න මානසික මට්ටමක්. අපිට එක දිගට ජීවත් වෙන දරුවෙක්, එක දිගට තියෙන ගෙදරක්, එක දිගට තිබෙන ලෝකයක් පිළිබඳව අපිට සංජානනය කරන්නට දැනගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ එක දිගට ඇති ලෝකය පිළිබඳව එක දිගට පවතින ස්වභාවය පිළිබඳව අපි කරුණු විමසන්නට ගියොත් අපිට පේන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය සමහර විට අපි පිළිගන්නට අකමැති වෙන්නට පුළුවන් පිළිගත්තේ නැති වුණත් පිළිගැනීමට අකමැති වුණත් ඒ ධර්මය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තමයි. අපි කිව්වොත් ඇහැ කියන රූප ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියනකොට දැන් ඇහැට හැම වෙලාවකදීම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට මේ චක්කු ප්‍රසාදය හදන දෙයට උපකාර වුණ තවත් ප්‍රත්‍ය ධර්මතා ටිකක් තියෙනවා. මේ ප්‍රත්‍ය ධර්මතා ටික ඇතිකල්හි තමයි ඇහැ කියන දේ උපදින්නේ. ඒ වගේම මේ ප්‍රත්‍ය ටික බිඳිලා යනකොට මේ ඇහැ කියන දේ රූපේ බිඳිලා යනවා. ඒක කෙනෙකුගේ බිඳී යාමක් නෙමෙයි පුද්ගලයෙකුගේ බිඳී යාමක් නෙමෙයි පුද්ගලයෙකුගේ වෙනස් වීමක් නෙමෙයි ඒක තමයි ආහාරයන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් ඉපදුණු ලක්ෂණය කියලා කියන්නේ යම් ගොඩනැගිල්ලක් අපි gadol ටිකක් ගෙනල්ලා යම් ගොඩනැගිල්ලක් ගොඩනගනකොට මේ ගොඩනැගිල්ලේ තියෙන gadol කැටයන් එකින් එක අපිට ගලවන්න පුළුවන්කම තියෙනවා මේ ගලවන්න පුළුවන්කම තියෙන්නේ කුමක් නිසාද මේ කැට ගොඩකින් හැදුණු කාරණයක් නිසා. ඒ වගේ මේ ප්‍රත්‍ය ධර්මතාවලන් වලින් ඉපදුණු කාරණාව තුළ අපිට ප්‍රත්‍ය ටික වෙන් කරනකොට ප්‍රත්‍ය ධර්මතා ටික ගැන අවබෝධ කරනකොට ඒ තුළ ගොඩනගාගත්ත අර ගොඩනැගිල්ල නැමැති වස්තුව බොරුවක් බවට පත් වෙනවා නිකම්ම. මොකද ඒක යථාර්ථය නොවන නිසා. ඒ ගොඩනැගිල්ල කියන එක අපි ඒ මට්ටමින් යකුණට ඒ මට්ටම ඇත්ත කරගෙන ජීවත් වුණාට ඕක කොටසක් කොටසක් වෙන් වෙන් වුණ කාරණා ටික වෙන වෙනම ලැබෙන තැනකදී අපිට ගොඩනැගිල්ලක් ලැබෙන්නේ නැහැ වගේ අපිට කෙනෙක් මේ ප්‍රත්‍ය ධර්මතා ටික වෙන් වෙන් වශයෙන් දකින්නට පුරුදු වුණොත් ඔහුට නාම රූප ධර්මතා ටිකක් ලැබෙනවා නමුත් සත්පුද්ගල ආත්ම සංකල්පයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සතර ආහාරය යම් කෙනෙක් පිරිසිදු දකිනවා කියලා කියනවා නම් මේ සතර ආහාරය පිරිසිදු දැකීම තුළ සිද්ධ වෙන දේ මොකද්ද? සත්පුද්ගල ආත්ම සංකල්පයේ දුරු වෙන එක එහෙමත් නැතිනම් මේ නාම රූප පරිච්ඡේදයේ නාම රූප ධර්මතා ටික වෙන් වෙන්ව පෙනෙන එක. එහෙම නැතිනම් මේ නාම රූප ධර්මතා ටික එකක් විදිහට ඔහුට පේන්නට ගන්නවා. නාම රූප ධර්මතා ටික සම්පූර්ණම එකක් විදිහට පෙනුනොත් ඔහු දැන ගැනීම පිළිබඳ නුවණක් ඇත්තෙත් නැහැ. දැකීම පිළිබඳ නුවණක් ඇත්තේ නැහැ. ඔහුට රූපය දැනගන්න පුළුවන් කියන මට්ටමේ අවිද්‍යාව සහගත කෙලෙස් සහිත මානසික මට්ටමක් පවතිනවා. එතකොට ඔහුට අර ප්‍රත්‍ය පෙනිලා නැහැ. ඔහු ප්‍රත්‍ය සමුප්පන්න දේ තුල රැවටිලා මුලාවටපත් වෙලා තියෙනවා. මේ ප්‍රත්‍ය සමவாயය ඔහු අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා සබ්බේ සත්තා ආහාරක්ඛිතිකා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ වගේම මහා සාරිපුත්‍රයන් වහන්සේ සරියුත්තරුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දක්වන්නේ මේ එකම කාරණාව තේරුම් ගැනීම තුළ මේ තුන් භූමියේ අනුගිය සියලුම ධර්මතා ටික අභිඤ්ඤයයි නැතිනම් නුවණින් විශේෂයෙන් දත යුතු ධර්මතා ටිකක් හැටියට. මොකද එතකොට ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා සියලුම ධර්මයන් ප්‍රත්‍යසමුප්පන්නයි කියන ලක්ෂණය. එතකොට සියලු ධර්මයන් කියලා මෙතන ඔහු දකිනකොට මේ සියලු සංඛාර කියන අර්ථයෙන් බලන ඔහුට සබ්බේ සත්තා ආහාරත් තිතිකා කියලා කිව්වට මේ සංඛාරය නිසා සකස් සංඛාරය කියන කාරණාව තුල ඇත්ත කරලා දෙන මේ හැම වස්තුවම බොරුවක් කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ මානසික මට්ටම පැත්තෙන් අපි බැලුවොත් අපි මුලින්ම මතක් කළා සංඛාරයේ ලක්ෂණය තමයි ත්‍රිවිධ භවය ගෙනල්ලා දෙන එක කියලා. එතකොට මේ ත්‍රිවිධ භවය ගෙනල්ලා දෙනකොට අපි අද දවසේදී යැපෙන මට්ටමදී කාම භවය අපිට ගෙනල්ලා දෙන්නේ රූපය අනුව යන මානසික මට්ටමක් සකස් කරලා දෙන නිසා. එතකොට ඒ සංඛාරය අපිට රූපයේ විදිහට පෙන්නකොට නියෝජනය කරලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යස් ඇත්ත නොදන්නාකම ඒ නිසා අපිට කාම භවය ගෙනල්ලා දීලා තියෙනවා සතර මහා ධාතු රූපය ආහාරජ රූපය අපිට කෙනෙක් පුද්ගලයෙක් විදිහට පෙන්වීම තුල. ඒ නිසා අපි නැවත නැවතත් රූපං රූපත්තාය අபிසංකරොන් තීති සංඛාරෝ කිව්වා වගේ රූපය රූපය පිණිස සකස් කරනවා වගේ අපි හැම මොහොතකදීම රූපය පිළිබඳව තවත් රූපයක් ලබා ගැනීම දක්වාම රූපේ රැස් කරනවා රූපේ සකස් කරනවා එතකොට අපි රූපය රැස් කරන්නේ රූපේ චේතනාවෙන් පිළියෙල කරගෙන නැවත නැවතත් පවත්වන්නේ කුමක් සඳහාද කියලා බැලුවොත් අපි තවත් රූපයක් උපද්ද ගන්න පුළුවන් විදිහට අපි රූපය අරගෙන රැස් කරලා තියාගන්නවා කියන තැනකටයි යන්නේ. ඒ කියන්නේ කොහේ හරි තියාගන්නවා කියන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි රූපයේ පියසටහන් තියනවා කියන එක නැතිනම් මායයට අපිව අල්ලන්න පුළුවන් විදිහට රූපය ඇති බවට නැවත ආපහු එන්න පුළුවන් මට්ටමකට විඥාන තිතියක් බවට රූපේපත් කරනවා කියන කාරණය. මෙන්න මෙතනදී අපිට පැහැදිලි කරගන්නට වටින බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. අපරියාපන්න භූමියේදී නැතිනම් රහතන් වහන්සේ පනවන ඒ මට්ටමේදී කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. රූපාවචර භූමියේදී අරූපාවචර භූමියේදී කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරියාපන්න භූමියේ කබලින්කාර ආහාරය පනවන්නේ නැත්තේ කුමන හේතුවක් නිසාද කියන එක පිළිබඳව කෙනෙකුට සාධාරණව ප්‍රශ්නයක් දැගෙන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම ඒ භූමිය තීරණය කළේ මේ ත්‍රිවිධ භවය කියන එක තීරණය කළේ අපි දැක්ක කුමක් කරබයාද ත්‍රිවිධ භවයේ සකස් කරලා දුන්නේ අපිට මනෝ සංචේතන ආහාරය තුළ නැතිනම් තමන්ගේ මානසිකව උපද්දගත්ත ඒ සංඛාරය තුළ තමයි මේ ත්‍රිවිධ භවයේ සකස් කර දීම කියන කාරණාව මෙතනදී සිද්ධ වුනේ. එතකොට යම් යම් වෙලාවක කෙනෙකුට අර කබලින්කාරාහාර ප්‍රත්‍යේ Nirodhe සාක්ෂාත් කරන බව නම් සංඛාරය තුළ ගෙනල්ලා දෙන්නේ සහ නාම ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව අවබෝධ කිරීම නම් විඥාණයෙන් නැවත නැවතත් රූපයට බැස ගන්න පුළුවන් මට්ටමට සකස් කිරීමක් වෙන්නේ නැහැ. එනිසා රහතන් වහන්සේ එළඹ සිටි රූප නිරෝධයෙන් වාසය කරනවා. හැම වෙලාවකදීම රහතන් වහන්සේට රූපස්කන්ධයේ පැවැත්මක් නැහැ. රූපාවචර භූමියේත් අරූපාවචර භූමියේත් රූපාවචර භූමියේ රූපස්කන්ධේ තියෙනවා නමුත් කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. අරූපාවචර භූමියේදී රූපස්කන්ධේ පනවන්නේ නැහැ නාම ධර්මතා ටික පමණක් පනවනවා මෙන්න මේ ලක්ෂණ ටික දිහා අපි බැලුවොත් එහෙම දැන් කබලින්කාර ආහාරයේ පූර්ණ නියෝජනය ගැන කතා කරලා තියෙන්නේ කෙතෙක් කොතකින්ද කියලා බැලුවොත් කබලින්කාර ආහාරය නියෝජනය කතා කරලා තියෙන්නේ හුදෙක්ම මේ මේ මොහොතේ මේ කතා කරන පරයයෙන් රූපය සකස් කිරීම කියන අර්ථයෙන්ම නෙමෙයි හැම වෙලාවකදීම කබලින්කාර ආහාරය ඇත්ත කර ගැනීම කියන තැනට තමයි කබලින්කාර ආහාරය පනවල තියෙන්නේ. අපිට කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද? ඇති බවට ගත්ත රූපයේ යැපීම සඳහා යම් තැනක රූප නිරෝධය සාක්ෂාත් කරලා නම් එතනට කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියන කාරණාව බොහොම ගැඹුරු ඒ වගේම බොහොම සියුම් කාරණාවක් බවට පත් වෙනවා. මොකද කබලින්කාර ආහාරය අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේ වර්ධවා ගන්න එපා. රහතන් වහන්සේටත් දාණය අවශ්‍ය නැහැ, ආහාරය ඕනේ නැහැ කියලා කතාවක් කියනවා නෙමෙයි. මේ කතා කරන්නේ රහතන් වහන්සේ කියන මට්ටම තීරණය කරන්නේ ඔය පේන රූපයෙන් නෙමෙයි. ඔය ඉන්න පුද්ගල භාවයෙන් නෙමෙයි. රහතන් වහන්සේ නමක් කියලා කියනවා නම් රහතන් වහන්සේ කියන ස්වභාවය පිළිබඳව කතා කරන්නේ ඒ චිත්තචෛසික ධර්මතා ටිකකින් නැතිනම් එතන පවත්නා නුවණින්. ඒ නුවණට රූපය අදාළ නැහැ. ඒ නුවණට රූපය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නුවණට රූපය අවශ්‍ය වෙන්නේ නැති නිසා තමයි එතනදී ආහාර තුනක පැවැත්ම පනවලා ආහාර හතරක් පනවන්නේ නැත්තේ. රූපයේ පැනවීම අවශ්‍ය වෙන්නේ අපිට තියෙන රූපයට තමයි අද අපිට කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ ඒ වගේම කබලින්කාර ආහාරයේ මුලා වෙන්නේ රූපයේ ඇති බවට ගත්ත අපේ මානසික මට්ටම අනුව යම් මොහතක රහතන් වහන්සේ කියන අපි ගත්ත තැනදී අපිට ඒ රූපයේ පැවැත්මක් එතන සිද්ධ වෙන්නේ නැහැ අපි රහතන් වහන්සේගේ රූපේ දිහා බලලා රූපය තියනවා කියලා කතා කළාට රහතන් වහන්සේට පේන රූපය ඇති බවට ගිහිල්ලා නැහැ. ඇති බවට ගියේ නැත්නම් රහතන් වහන්සේගේ ඥාන දර්ශනය අනුව රහතන් වහන්සේට නැවත නැවත පැවැත්වන්නට රූපයක් හම්බෙලත් නැහැ. එතකොට එතන අනුත්පාද බවක් තියෙනවා. අනුත්පාද බව කියලා කිව්වේ රහතන් වහන්සේට කබලින්කාර ආහාරජ රූපය තුල උපද්දගත්ත ආත්ම නිට්ටාදී සංඥාවන් ඇත්තේ නැහැ. සුභ සුඛාදී සංඥාවන් ඇත්තේ නැහැ. මොකද ඒ රූපය ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් ප්‍රත්‍ය බින්දිනකොට නිරුද්ධ වෙන දෙයක් හැටියට අවබෝධ කළා. තව විදිහකින් කිව්වොත් සලායතන නිරෝධය සාක්ෂාත් කළා. රහතන් වහන්සේට ඇස නැති නිසා, රූපේ නැති නිසා, කන නැති නිසා, සද්දේ නැති නිසා, ඒ වගේම ගාහණේ නැති නිසා, ගන්ධේ නැති නිසා, ජීවහාව රස නැති නිසා, කය පොට්ටබ්බ නැති නිසා රහතන් වහන්සේට කොයි වෙලාවකවත් ඒ ධර්මයන් අරඹයා රැවටීමක් මුලාවකට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේවල් නැහැ කියලා කිව්වේ අපිට භෞතිකව බලනකොට රහතන් වහන්සේ නමක් ওই රූපේ නැහැ කියලා කතා කරන අපේ පැත්තෙන් නෙමෙයි රහතන් වහන්සේගේ ඥාන දර්ශනයේ පැත්තෙන්. හැදුණු විපාක ධර්මතා ටික පැත්තෙන් ගත්තොත් රහතන් වහන්සේ රූප බලනවා කියලා අපි කතා කරයි. රහතන් වහන්සේ පින්ඩපාත යනවා, රහතන් වහන්සේ රූප බලනවා, රහතන් වහන්සේ දානි වළඳනවා කියලා අපි අපේ පුද්ගල සංඥාව තුළ ඉඳලා කතා කරයි. හැබැයි රහතන් වහන්සේට දැකීම දැකීම මාත්‍රයෙන් අවසාන වෙලා නම් දැන ගැනීම දැන ගැනීම මාත්‍රයෙන් අවසාන වෙනවා නම් ආයේ ඒ රූපේ කවදාවත් දැක ගන්න බෑ නම් ආය කුමන රූපයේ පැවැත්මක් සඳහාද රහතන් වහන්සේ ආහාරය ගන්නෙ. එතකොට ඒ විඳින රූපය, ඒ දකින රූපය සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේට වෙන් වෙලා තියෙනවා. ඒ මත්තමේ ඥාන දර්ශනයකට. එතකොට මේ ඥාන දර්ශනය උපදවා තියෙන්නේ ආහාර තුනකින් කුමක්ද ආහාර තුන? ස්පර්ශ ආහාරයත්, මනෝ සංචේතන ආහාරයත්, විඥාන ආහාරයත් කියන මේ ආහාර තුනකින් තමයි ඒ ඥාන දර්ශනය උපද්දවල තියෙන්නේ ඒ කාරණාවේ පැවැත්ම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අපිට ඒ විදිහට දැනගත්තේ නැතිනම් සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් රූප නිරෝධය සාක්ෂාත් කරපු නැතිනම් ආහාර නිරෝධය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට ඇයි ආහාර තුනක් පණවන්නේ කියලා දැන් රූපේ නිරෝධයි කියලා කියනවා ඒ වගේම ඇයි ආහාර තුනක් පණවන්නේ කියලා ආහාර තුනක් පනවන්නේ ආහාර තුනක පැවැත්මක් කියලා කියන්නේ ඒ නුවණ තීරණය වෙන්නේ මෙන්න මේ ස්පර්ශ මනෝ සංචේතනා විඥානාහාර කියන මට්ටමින් ස්පර්ශයෙන් නොඉක්ම වූ මට්ටමක නුවණක් රහතන් වහන්සේට පවතිනවා එතකොට රූපයේ ස්වභාවය තමයි ප්‍රසාදය හැදුණු තැනක ප්‍රසාදයට ස්පර්ශ වෙන බව ඒක රූපයේ තියෙන ස්වභාවය ප්‍රසාදයේ බිඳින බව සහ ස්පර්ශ වෙන බව ඒ ස්පර්ශය ආරම්භය එතනින් මෙහාට මානසික නාම ධර්මතා ටික පැත්තෙන් ගොඩනගා ගන්න සිද්ධිය ඒ ටික විපාක සහ නව කර්ම මට්ටමින් සකස් කරගන්න ටික සම්පූර්ණම මනෝමය සිද්ධියක් ගණේටයි යන්නේ. අන්න ඒ මට්ටමේදී රහතන් වහන්සේ ජීවත් වෙන්නේ විපාකය පිළිබඳව පවත්වන ශ්‍රේෂ්ඨ ඥාන දර්ශනයකින් නැතිනම් හටගෙන නිරුද්ධ වූ ස්වභාවය පිළිබඳව තියෙන යථාභූත ඥාන දර්ශනයකින්. එතකොට රහතන් වහන්සේ කියන තැන තීරණය කළේ අපරියාපන්න භූමිය තීරණය කළේ ඇහැ රූප චක්කු විඥාන කියන තැනින් නෙමෙයි. කාම භූමිය තීරණය කරන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන එක තුලින් නෙමෙයි. එහෙනම් භූමිය තීරණය කරන්නේ මොකද්ද? මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන තැනක ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් ප්‍රත්‍ය නැතිවීමෙන් නැති වෙලා යන තැනක කෙනෙක් නැවත නිරුද්ධ වුණ Nirodhe නොදැන ඇති බවටම ගන්නවා නම් රූපය ඇති බවට ගන්නවා නම් ඔහු ඉන්නේ කාමාවචර මට්ටමක එහෙමත් නැතිනම් සතර මහා ධාතු රූපයේ ඉඳින මානසික මට්ටමක. ඒ වගේම කෙනෙක් ඉන්නේ ඒ සත්පුද්ගල භාවයේ තුල රැඳෙනවා නමුත් සතර මහා ධාතුවට දැසගන්නේ නැත්නම් ඔහුට රූපස්කන්ධය තියෙනවා හැබැයි කබලින්කාර ආහාරය ඇත්තේ නැහැ. රූපස්කන්ධේ පැනවීම තියෙනවා. ඔහු රූපාවචර මට්ටමක ප්‍රතිසන්දිය ලැබපු කෙනෙක් කියලා කියනවා නැතිනම් රූපාවචර මට්ටමක් උපදවාගත්ත කෙනෙක් කියලා කියනවා. තවත් කෙනෙක් මේ ධර්මතා ටික ඇතිතැනක තමන් තුළ හදාගත්ත සංඥා මට්ටමකින් නැතිනම් මනෝමය මට්ටමකින් වාසය කරනවා. ඒ මනෝමය සංඥාවක් තුළ වාසය කරන ඒ මට්ටමේදී එයාට කියනවා අපි අරූපාවචර මට්ටමකින් වාසය කරනවා කියලා. දැන් එයා සම්පූර්ණම මේ පැත්තේ මේ විපාක ටික අරඹයා නෙමෙයි එතකොට අරූප භූමියේ තීරණය කළේ කුමක් අරඹයාද? ඔහු පවස්වන්නට යෙදුණු නාම ධර්මතා ටික පැත්තෙන් මනෝමය સિદ્ધාන්තයේ පැත්තෙන් තමයි තීරණය කරන්නට යෙදුනේ. එහෙම නැතිනම් අර ඇහැ රූප ටික පැත්තෙන් කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමිය ගැන කතා කරන්නට ගියා නෙමෙයි. එතකොට ඒ කාම භූමියේද රූප භූමියේද අරූප භූමියේද කියන කාරණාව කතා කළේ සාකච්ඡා කළේ ඒ සම්පූර්ණම යථාර්ථය නොදන්නාකම තුල ඔහු සකස් කරගත්ත මනෝ සංචේතනාව පැත්තෙන් තමයි කතා කළේ ඔහු කුමන භූමියද සකස් කරගත්තේ කුමන භවයේද සකස් කරගත්තේ කියන කාරණාව පිළිබඳ තීරණය කරන්නට සිද්ධ වුණේ. එතකොට ඒ ත්‍රිවිධ භවය අනුව තමයි විඥානය සකස් කිරීම විඥාන ආහාරය තුළ නැවත ඒ භවයට අදාළව නැවත රූප ධර්මතා ටික සකස් කිරීම සිද්ධ කරනවා. නැවත ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නට පුළුවන් කර්ම බීජ සකස් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ සමස්ත සිද්ධිය දිහා බලනකොට අපිට නාම ධර්මතා ටිකක් සහ රූප ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි භූමිය ගැන කතා කරන තැන දැන් අපි සරලවම කතා කළොත් වර්තමානයේ තියෙන වචනයක් කිව්වොත් අපි මේ ඇති එකම ධර්මතා ටික මේ පැත්තෙන් දුන්නට එහා පැත්තෙන් අපේ කන්වර්ට් එකක් හරහා අපිට ඕන දේ ඕන විදිහට සකස් කරලා ගත්තා වගේ කන්වර්ට් එකේ ප්‍රශ්නයක්. එහෙමත් නැතිනම් මේක වෙනස් කරලා දෙන එකේ ස්වභාවයක් තියෙනවා. එතකොට අපි හැම වෙලාවකදීම කාම භූමිය අනුව යන මට්ටමක නම් අපි මේ සංඛාරය හදාගෙන තියෙන්නේ මනෝ සංචේතනාහාරය රැස් කරගෙන තියෙන්නේ සම්පූර්ණම අර රූපය අනුව සතර මහා ධාතු රූපේ පැත්තටම නැඹුරු වෙලා ඒ මානසික මට්ටම හදලා දෙනවා. ඊට පස්සේ මේ මට්ටම තියෙන්නේ අපිට රූප භූමිය අනුව ගිය මට්ටමකින් නම් අපිට රූපාවචර මට්ටමේ යැපෙන මට්ටම හදලා දෙනවා මේ පැත්තෙන් එන අනාත්ම ධර්මතා ටික අරඹය අපි රූපාවචර මට්ටම භූමිය හදාගෙන ඒ ටික ඇසුරු කරනවා ඊට පස්සේ අපි අරූපාවචර මට්ටමක නම් අපේ මේ සංයෝජන ටික පවතින්නේ අපි ඒ මට්ටමින් හැම වෙලාවකදීම උපදිනවා. අපි හිතමු මේ ඔක්කොටම ඇහැට ගැටුණ එකම රූපයක් වෙන්න පුළුවන්. නමුත් එකම රූපයක් ඇහැට ගැටුණ තැනක මේ තුන් දෙනෙක් හදාගත්ත භවය, සකස් කරගත්ත භවය තුන් ආකාරයකට ගියා. ඒ වගේම කෙනෙක් මේ භවයේ පිළිබඳව දැකලා භව සංඥාව පිළිබඳව දැකලා මෙතන ඇත්ත අවබෝධ කරගෙන ඒ කෙනා අරූපාවචර භූමියනොත් එහාට ගිහිල්ලා මේ ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ Nirodhe සාක්ෂාත් කරමින් වාසය කරනවා. හටගෙන නිරුද්ධ වුණ ස්වභාවය නැතිනම් ඒ මාර්ගයෙන්ම අනිත් පැත්තට යනවා. ඔහු දකිනවා මේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වන ප්‍රත්‍ය නැති වෙලා යනකොට නැති වෙලා ගියපු මේ ස්පර්ශයේ නිරෝධය පිළිබඳව ඔහු සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අර අනිත් ධර්මතාවයන්ගේ නිරෝධය පිළිබඳව පෙන්වන නුවණම තමයි ඔහුට මනෝ සංචේතනාව පැත්තෙන් සකස් කරලා දෙන්නේ. ඊට පස්සේ විඥාණයට ගෝචර වෙන්නේ ඒ මනෝ සංචේතනාවෙන් ගෙනල්ලා දෙන ඇත්ත යථාර්ථය. මෙන්න මේ සිද්ධිය තුළ රහතන් වහන්සේ කියන මට්ටමේදී එක ආහාරයක්වත් සමුදේ පැත්තට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ නැවත ඇති මට්ටමකට කොතනින්වත් ගොඩනගලා නැහැ. ඒ ඒ තන හටගෙන නිරුද්ධ වෙන Nirodhaය ඒ ඒ තන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයේ පමණක් ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ එළඹ සිටි අකෝප්‍ය චේතෝ විමුක්තියකින් ඉන්නවා. එතකොට මේ එළඹ සිටි අකෝප්ප චේතෝ විමුක්තිය කියන එක කතා කරන්නේ අර විපාක ධර්මතා ටික කියපු තැන ඉඳලා නෙමෙයි අපි නව කර්ම සකස් කරගන්නේ අර යථාර්ථය නොදැනනම් භූතේ භූතය හැටියට දකින ස්කන්ධ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වුණ බව සාක්ෂාත් කළ රහතන් වහන්සේ නියෝජනය කළේ සාක්ෂාත් කරන නුවණින්. එතකොට දැන් මේ ස්කන්ධ ටික කිව්වේ නැහැ තුන් භූමියෙන් එක භූමියකටවත් අයිති කියන එක කිව්වේ නැහැ. කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ පිරිසුදු ස්කන්ධ ටික දිහා බලාගෙන කෙනෙක් කාම භූමිය සකස් කරගන්නවා කෙනෙක් රූප භූමිය සකස් කරගන්නවා කෙනෙක් අරූප භූමිය සකස් කරගන්නවා තව කෙනෙක් හටගෙන නිරුද්ධ වූ ස්කන්ධ ධර්මතා ටික නිරුද්ධ වූ බවටම දැනගෙන එයා මේ එක භූමියකටවත් අයිති නැතුව එකකටවත් පණවන්න තැනක් නැතුව අපරියාපන්න මට්ටමකින් ජීවත් වෙනවා එතකොට මේ ආහාරය පිරිසිඳ දැකීමෙන් සබ්බේ සත්තා ආහාරක්ඨිතිකා කියන මේ පරයායෙන් පෙන්නපු කාරණාව සත්‍ය ධර්මතා විදිහට කෙනෙක් අවබෝධ කරගත්තොත් ඔහුට කිසිමම රූපයක් ඇති බවට අරගෙන කාම භවය සකස් කර ගැනීමක් හෝ නාම ධර්මතා ටිකක් සංඥාවක් නිත්‍ය කරගෙන රූප සංඥාවක් හෝ සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා ආදී මට්ටමින් ගත්ත අපි කිව්වොත් ධ්‍යාන මට්ටම් වලින් ගත්ත නොඑක් සංඥාවක් ඇත්ත කරගත්ත සංඥා භාවයක් හෝ එහෙමත් නැතිනම් ඔහු විසින් සකස් කරගත්ත මනෝමය මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයක් ආකාශය අනන්තයි විඥානය අනන්තයි ආදී වශයෙන් මනෝමය මට්ටමින් ගොඩනගාගත් ආත්ම භාව ප්‍රතිලාභයක් හෝ වේවා මේ එක තැනකවත් ඔහුට ඇලෙන්න තැනක් නැහැ. ඇයි ඔහු දකින එකම දේ තමයි ප්‍රත්‍ය නිසා සකස් වුණ දේ ප්‍රත්‍යනිරෝධයෙන් නිරුද්ධයි කියලා. එතකොට එතන ප්‍රත්‍ය ධර්මයක් කියනකොට මේ කබලින්කාර ආහාරයේ ස්පර්ශ ආහාරයේ මනෝ සංචේතන ආහාරයේ විඥාන ආහාරයේ කියන මේ සතර ආහාරයේම අද දවසේදී ඇතුළත් වෙනවා මේ ප්‍රත්‍ය ධර්මතාවය කියන තැනට ඊට පස්සේ මේ ආහාර පරයයේදී මෙතන සබ්බේ සත්තා ආහාරත්ථිතිකා කියලා මේ කතා කරපු පරයයට අනුව ගත්තාම අසඤ්ඤ භවාදී භවයන්හි සත්‍යයන්ට ඒකවෝකාර භවයන්හි මේ සත්‍යයන්ට ඒතන පහළ වුණ ඒතන ඉපදුණු ඒ ධානයේම ආහාරය කොට ගන්නවා එතන ඒ මට්ටමේ ප්‍රතිසන්දී ආත්ම භාව ප්‍රතිලාභයක් කරන්නට ඒ මට්ටමම හේතුවක් බවට ඒ ධානයේම හේතුවක් බවට ප්‍රත්‍යක් බවට සකස් වෙලා නිසා ඒකම කියනවා ඔහුට ආහාරයක් බවට පත් වුණා කියලා. ඊට පස්සේ දෙවණියට අපාය ආදී සත්‍යයක් ගැන කතා කළත් අපායට ගියපු කෙනෙකුටත් අපායට ගියපු ඒ පුද්ගලයෙකුට උනත් එතනදී සාකච්ඡා කරන්නේ එතනදී ගන්නෙ ඔහුට කර්මයෙන්ම ආහාරයේ බවට පත් වුණා. එතකොට මේ ආහාරය කියලා කිව්වේ කිසිසේත්ම ඔහු කබලින්කාර ආහාරය කියන තැනින් හෝ මේ ආහාර ටික කියන පරයයෙන් විතරක් අරගෙන නෙමෙයි අර වගේ පුතුලක් ශේස්ත්‍රයක් අරගෙන තමයි මෙතන ප්‍රත්‍ය කියන සමவாய තුල ඉඳලා තමයි ආහාර කියන කතාවෙන් කතා කළේ. එතකොට මෙන්න මේ ආහාරය කියන තැන අපිට පිරිසිදු දකින්නකොට පූර්ණ වශයෙන්ම මේ ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලැබිලා තියෙන්නට ඕනේ. එතකොට මේක මුළු තුන් භවයටම ගියපු තුන් භූමියටම පොදු වුණ ධර්මතාවයක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද? ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත දෙයක් කියලා කියනකොට මේක තුන් භූමියටම පොදු ලක්ෂණයක් පොදු ධර්මයක් හැටියට පේනකොට සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ පරයයම අපිට පුළුවන්කම තියෙනවා භවනාවක් බවට පත් කරගන්න නැතිනම් කෙනෙකුට නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා කොහොමද සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියලා කිව්වේ මෙතන අපි තියෙන පුද්ගල සංඥාව අනුව යන්නට තැනක් නෙමෙයි මේ පුද්ගල සංඥාව ඉක්මවා යන මානසික මට්ටමකට පනවපු දෙයක් එතකොට මේ පුද්ගල සංඥාව ඉක්මවා යන මට්ටමේ නාම රූප ධර්මයක් පිළිබඳවයි මෙතනදී සාකච්ඡා කළේ නාම රූප ධර්මයක් පිළිබඳවයි කතා කළේ මෙන්න මේ අනාත්ම ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා සබ්බේ සත්ත ආහාරක් තිතිකා කියන මේ එකම පරියාය තුල උනත් නිර්වාණගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරගන්නට. මොකද මේ ටික අපි කතා කිරීම තුළ බලාපොරොත්තු විය යුත්තේ වෙනමම දහමක් පිළිබඳව නැතිනම් කරුණු ගොඩාක් පුරෝ ගැනීම නෙමෙයි අපේ ප්‍රතිපදාවට උපකාරයක් සිද්ධ කර ගැනීම. අපිට අද ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ සත්පුද්ගල ආත්ම සංඥාව නම් කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන මේ ලක්ෂණයම නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ඝන සංඥාව දුර වෙන විදිහට මානසිකාරයේ පවත්වන්නට එහෙනම් අපිට බොහොම වැදගත් පරයයක් තමයි මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ගැන නුවණ ඇති කර ගැනීම එමත් නැතිනම් මේ සියලු සත්‍යයන් ප්‍රත්‍ය නිසා යැපෙනවා කියන කාරණාව එහෙම නැතිනම් මේ සත්පුද්ගල සංඥාව ප්‍රත්‍යයෙන් සකස් කරලා දෙන දෙයක් එහෙම නැතිනම් මේ සංඛාරය ප්‍රත්‍ය සමුප්පන්න වූවක් කියන කාරණාව අපිට හදලා දෙන එකට. එතකොට මේ සංඛාරය ප්‍රත්‍ය සමුප්පන්න වූවක් කියලා කියනකොට හැම වෙලාවකදීම අහේතුක අප්‍රත්‍යව හටගත්ත දෙයක් නෙමෙයි සහේතුක සප්‍රත්‍යව හටගත්ත දෙයක් මේ විදිහේ හේතුඵල ධමයක් අනුව ඇති වුණු දෙයක් මේ හේතු ටික නිරුද්ධ වෙලා යනකොට මේ ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අපිට පුළුවන්කම තියෙනවා උතුම් ඥාන දර්ශනයක් නුවණක් මේ කාරණා ටික තුළ පවත්වන්නට පනවන්නට. මේ විදිහේ උතුම් නුවණක් මේ තුළ පවතිනකොට අපිට අර ලෝකේ පවතින වෙනද පැවතුණු ආත්මසහගත මානසික මට්ටම දුරු වෙන්නට ඕනේ. ඒක සමහර විට ඔබට පටන් ගන්නට වෙන්න පුළුවන් අද කන බොන ආහාරය තුල තියෙන අනාත්ම ලක්ෂණය තුල ඉඳලම. මොකද කබලින්කාර ආහාරය කියනකොට කබලින්කාර ආහාරයේ උදාහරණ කොට දක්වන්නේ පුත්‍ර මාංශ සංඥාවට එතකොට අර කනබන ආහාරය නැතිනම් ආහාරයේ පටික්කුල සංඥාව කියන තැන ඉඳලම කබලින්කාර ආහාරය නැමැති ප්‍රත්‍ය බලන එක අරගෙන යනවා නමුත් ඒක බොහොම ගැඹුරු සියුම් අර්ථයක් දක්වාම කබලින්කාර ආහාරය කියන එක දැස ගන්නවා එතකොට මේ සියලු සත්වය ප්‍රත්‍යයෙන් යැපෙනවා වගේ කාරණාවක් අරගෙන බලනකොට මෙතන කබලින්කාර ආහාරයේ මේ වගේ පරයයකදී අපි බොහොම සියුම්ව අවබෝධ කරගත යුතු අර්ථයකට යනවා අනිකුත් නාම ස්කන්ධයන්ගේ ආහාරයන් දිහා බැලුවත් ඒ ආහාරයනොත් බොහොම සියුම්ව ඇති කරගන්න මට්ටමකට යනවා. එතකොට අපිට පුළුවන් මෙතන යම් ඥාන දර්ශනයක් නුවණක් ගොඩනගා ගන්න මේ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම පිළිබඳව මේ ස්කන්ධයන් පංචපාදාන ස්කන්ධය සකස් වුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් අරගෙන යන්නට කබලින්කාර ආහාරයේ හැකියාව උනේ මොකද්ද? කබලින්කාර ආහාරයට පුළුවන්කම තිබුණේ නැහැ. මනෝ සංචේතනාව සකස් කරලා දෙන්න. නැතිනම් හිතනකම හදලා දෙන්න, දැනගන්නකම හදලා දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. කබලින්කාර ආහාර ප්‍රත්‍යයට. තව විදිහකින් කියනවා නම් ඔබට පුළුවන්කම තිබුණේ නැහැ කබලින්කාර ආහාර රූපේට අම්මා කෙනෙක් වෙලා ඔබේ හිතට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. කබලින්කාර ආහාර රූපේට දරුවෙක් වෙලා ඔබේ හිතට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒකට කබලින්කාර ආහාරයේ ස්වභාවය කුමක්ද? අනාත්ම ලක්ෂණය, අනාත්ම ස්වභාවය, ඒකේ අනාත්ම වූ ධර්මතා ටිකක්මයි ගොඩනැගුණේ. අනාත්ම ධර්මතා ටික ඒ විදිහටම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට ඒ ආහාරය නිසා ගොඩ නැගුණනම් යම් රූපයක් ඒ ආහාරය නිරුද්ධ වෙනකොට ඒ වස්තු නිරෝධයත් සමග ආහාරයේ අඩුවීම සමගම ඒ ගොඩනගන ඒ ධර්මයත් ක්ෂණ මේ ක්ෂණයෙන් ක්ෂණයට නැති වෙලා අනිත්‍ය අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යන බවෙන් යුක්තයි. එතකොට ඒ ආහාරයත් ආහාරය නිසා හදපු දේත් අනිත්‍ය වෙලා යන තැනක ඔබට කොයි වෙලාවකවත් ආහාර රූපේ තුල ගොඩනගපු දේ තුල ඔබට අම්මා දරුවා ගෙවල් දොරවල් යාන වාහන කියලා භෞතික වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ ඔබට ඒ දේ පිරිසිඳ පෙනිලා තියෙන්නට ඕනේ නැතිනම් ඒ ගැන නුවණක් හසු වෙලා තියෙන්නට ඕනේ ඒ ගැන නුවණක් හසු වුණොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ ආහාරය කියන තැන ඔබ පිරිසිඳ දැක්කා බවට පත් වෙන්නේ එතකොට ඔබට මේ උපාදානස්කන්ධ විදියට හදාගත්ත දුව පුතා, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් මේ කියලා ඇතිවෙන යම්ම සංකල්පනා තියෙනවා නම් ලෝකයේ අනුව ගිය ඔබට හිතන්නට හිතට වද දෙන නොඑක් ප්‍රශ්න නොඑක් ගැටලු තියෙනවා නම් බාහිර රූප ආරම්භය ඇති කරගත්ත මේ හැම තැනකම ඔබට පෙනුනොත් අනාත්ම ලක්ෂණයක් අනාත්ම කියන්නේ කනබුන ආහාරය දිහා බලලා Taman Tamanටම රැවටෙන හැටි පිළිබඳව ඔබ අවබෝධ කරගත්තොත් අන්න එතකොට තේරෙයි මොනතරම් මෝඩකමක්ද අපි ආහාරයක රැවටෙන ස්වභාවය කියන එක ඔබටම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා මේ ආහාරය සබ්බේසත්තා ආහාරට්ඨිතිකා කියනකොට මේ ප්‍රත්‍ය සමவாய කියන එක අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට කරන ධර්මයක්. ඒ පරයය ප්‍රකට කිරීම තුළ ඔබට පුළුවන්කම තියෙනවා මේ ශුන්්‍යත භාවය හොඳින් තේරුම් ගන්න ශුන්්‍යත භාවය හොඳින් අවබෝධ කරගන්නට ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වීම කියන ලක්ෂණය පිළිබඳව හොඳින්ම තේරුම් ගැනීම තුළ මොකද ප්‍රත්‍යයන්ගෙන් උපාදනය කරපු දේ ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒ කාරණාව හරියට අවබෝධ වුණා නම් ඔබට මේ රූපයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව හොඳ යථාභූත ඥාන දර්ශනයක් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගත්තේ මේ සිද්ධ කරගත් සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලයන් මේ ඉෂ්ඨකාරක ස්ථානාදිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයාට අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා නාවල කොස්වත්ත ද මැල්වත්ත පාර අංක 3 B10 පදිංචිව සිට නැසී ගිය පර්ල් ඉඩිත් පීරිස් මෑණියන්ට හා ලෙස්ලි පීරිස් පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ දියණිය ධම්මිකා ප්‍රනාන්දු මහත්මිය බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ මියගිය ඒ පින්වත් දෙපළට මෑණියන්ට සහ පියාණන්ට ප්‍රදාන කරගත්ත සියලුම 2005 වසර දෙසැම්බර් 26 වෙනි දින සුනාමි වැසණයෙන් මියගිය සියලුම ඥාතීන් ප්‍රධානව මේ සියලුම දෙනා ප්‍රධානව සියලු සත්‍යයන්ට අපි මේ පින් අනුමෝදන් කරමු ඒ සියලු ඇත්තන් දුකක සිටිනන් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනන් සැපතවත් වඩා වර්ධනය කරගනිත්වා ඒ සියලුම ඇත්ත දුකින් දුකක සිටිනන් ඒ දුකෙන් මිදී අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම ඒ හැම දිනාටම වේවා කියලා සාදු කියලා පින්අනුමෝදන් වෙන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා නාවල කොස්වත්ත පදිංචි ඒ ධම්මිකා ප්‍රනාන්දු මහත්මිය ඒ දියණිය ධම්මිකා ප්‍රනාන්දු මහත්මිය ප්‍රදාන කරගත්ත පවුලේ සියලුම දෙනාටත් මේ සියලු කුසල ධර්මයන් එකසේ හේතු ආසනා වෙත්වා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා හැම දිනාටම ගොහර කටුව භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. Thank you. තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස